අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ඔකුණුවිට විනයාලංකාරාම වාසී එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡං අයමේව අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ සියති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මෙම ධර්ම දේශනා මාලාවක් ඒ දායක පින්වතුන් සංධානය කරලා තියෙන්නේ විශේෂ ධර්ම දේශනා පෙළක් විදියටයි. ඒ සම්බන්ධව මතක් කිරීමක් මුලින් සිදු කළ යුතුයි. අපි මෙම ධර්ම දේශනාවලදී මේ පින්වතුන්ට සාමාන්‍ය මට්ටමින් බණ ඇසීම පමණක් සීමා නොකර එදිනෙදා එදිනෙදා ජීවිතය තුළ මේ බුදුහාමුදුරෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කළ යුතු කාර්යයන් මතක් කර දීමක් සිදු කරනවා මෙවැනි වැඩසටහන් ගණනාවක් ලංකාවේ විවිධ පළාත්වල ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රකාශ කරනවා සමහර පින්වතුන් ඒවා විශ්වාසයක් කරනවා මේ සම්මා දිට්ඨිය කියන ධර්මයේ මේ සම්මා දිට්ඨිය විවිධ ආකාරයෙන් විවිධ පුද්ගලයන් වර්තමානයේ පැහැදිලි කරනවා එවැනි පැහැදිලි කිරීම නිවැරදි කියලා පිළිගන්න පිරිසකුත් විශාල වශයෙන් ඉන්නවා නමුත් බෞද්ධ ශ්‍රාවකයේ වශයෙන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ විදිහට මේ ලබා ගන්නා වූ හෝ ලබා ගැනීමට අපේක්ෂා කරන සම්මාදිට්ඨිය බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම වලට එකඟද නැද්ද කියන එක ශ්‍රාවකයා විමසන්න ඕනේ කාලය. මේ ධර්ම දේශනා තුල අපි පැහැදිලි කරලා දුන්නා බුදුහාමුදුරෝ දේශනා කරපු උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ලැබෙන්නා වූ සංසාරයේ කෙලවරක් දකින්න පුළුවන් සත්‍ය සම්මා දිට්ඨිය වශයෙන් උන්වහන්සේ දේශනා කරා. එවැනි සම්මා දිට්ඨිය ලැබෙනකොට ඒ ශ්‍රාවකයා ළඟ පිළිකලා තියෙන ගුණ ටිකක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ගුණ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ යමෙක්ගේ ශ්‍රාවක මට්ටමේ ඉන්න පුද්ගලයෙක්ගේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර මුක්තිය ලැබෙන මොහොතේ ධර්මතා 29ක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ ධර්මතා 29 ඒ සම්මාදිට්ඨිය ලැබෙන මොහොතේ තියෙන්නේ. අතීතයේ හෝ අනාගතයේ තිබිලා බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැති බව ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසාවෙන් වර්තමාන ශ්‍රාවකයා මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. වක්නසාද විවිධ පුද්ගලයෝ සම්මාදිට්ඨිය විවිධාකාරයෙන් වැරදි ලෙස අර්ථකථනය කරන නිසාවෙන් ඒ කුජලයට ලබා දෙන හෝ හිතාගෙන ඉන්න සම්මාදිට්ඨියයි බුදුහාමුදුරෝ දේශනා කරන සම්මාදිට්ඨිය අතර පරතරයක් තියෙන්න පුළුවන්. සදාවත් ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරන සම්මාදිට්ඨියේ තියෙන ගුණධර්ම මොනවද? එහෙම ගුණධර්ම හොයාගෙන ගියොත් අපිට ඒ ගුණධර්ම දැනගන්න පුළුවන් වෙන්නේ පහසුවෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ දැනුවත් වුණොත් පමණයි. උදාහරණයක් පෙන්නනවා සම්මා දිට්ඨිය ලැබෙන්න පෙර ශ්‍රාවකයාට ඒ සම්මා දිට්ඨිය ලැබෙන මොහොතේදී ශ්‍රාවකයාගේ සිහි කල්පනාව සතර අතිපට්ඨානෙන් එකක තිබිය යුතුමයි. සිහි කල්පනාව වෙන තැනක තියෙන අවස්ථාවක බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨියක් නෑ. ඒකම ශ්‍රාවකයාගේ උත්සාහය සම්මාදිට්ඨිය ලැබෙනකොට සතර සම්මක්ඛදාන වීර්ය නීතුයි. ඒ වගේම ශ්‍රාවකයාගේ ඉර්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන බෝධිපාක්ෂික ගුණවලට වැඩිලා තියෙන්නේ. මෙතන ධර්ම කාරණා 20 12ක් සම්පූර්ණ වෙනවා. සතරාතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඉද්ධිපාද. මේ ධර්මතා 12 තිබිලා පමණක් සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඊට අමතරව ඒ කරන්නා වූ සතිපට්ඨාන භාවනාව විපස්සනාව තුළ ශ්‍රාවකයාගේ වැඩිලා තියෙන්න ඕනේ පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය වැඩිලා තිබුණු පමණින්වත් සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ. ඒ පංචේන්ද්‍රිය තව දියුණු වෙලා පංච බල මට්ටමට දියුණුවක් ලබන්න ඕනේ. පංච බල තිබුණාට සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ කියලා දේශනාව තියෙන්නේ. ඊළඟට ඒ ශ්‍රාවකයාගේ සත්‍ය බොජ්ජංග සම්පූර්ණ වෙලා තියෙනවා. සම්පූර්ණ වෙලා කියන්නේ සම වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි බොජ්ජංග ගැන මේක පෙර පැහැදිලි කරා සති සම්බොජ්ජංගය, ධම්මවිජේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, තීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ කියන බොජ්ජංග ධර්ම හත සම වෙලා තියෙන වෙලාවදී තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. එහෙනම් වර්තමාන බෞද්ධයා මේ ගැන දැනුවත් වියත්තේයි. විවිධ පුජ්‍යලයෝ විවිධ ක්‍රමවේද මගින් විවිධ අභ්‍යාස මගින් මෙන්න මෙය තමයි බුදුහාමුදුරෝ දේශනා කරපු සම්මාදිට්ඨිය දර්ශනය නිවන් දැකීම කියලා ප්‍රකාශ කරනව පමණක් නෙවෙයි ඒ ප්‍රකාශ කරපු දේ තවත් පිරිසට ඒවා උගන්වන වකවානුවක් මේ වකවානුව එතකොට ඒ කියන්නා කෙසේ කිව්වත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක මට්ටමේ ඉන්න කෙනෙක් ඒ කියන පුජ්‍යලයා පැහැදිලි කරන කාරණේ කුමක් වුණත් කමක් නැහැ ශ්‍රාවකයා දැනගත යුතුයි බුදුහාමුදුරෝ දේශනා කරන මෙන්න මේ ගුණාංග 29 තියෙන මොහොතකද ඔය සම්මාදිට්ඨිය විස්තර කරන්නේ කියලා ඒවා ලබාගත්ත අයම එහෙම ලබාගෙන අපි සම්මාදිට්ඨිලාභීන් කියලා හිතාගෙන ඉන්න අය විශ්වාස කරන අය අනිවාර්යයෙන්ම මේ ධර්ම පරීක්ෂණය නැවත නැවත කර කරගන්න අවශ්‍ය වෙනවා. නැත්නම් තමයි මුලාවටපත් වෙනවා. විවිධ මත විවිධ අදහස් විවිධ විකෘති ධර්ම එහි දැක්වෙන කාලයක් නිසා මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව විධිමත් දැනුමක් ශ්‍රාවකයා ලබාගත යුතු යුගයක් ලෙස මතක් කරන්න කැමතියි. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට පැහැදිලි කරන්න යන්නේ බුදුහාමුදුරු දේශනා කරපු මේ සම්මා දිට්ඨිය ලැබෙනකොට ඒ සම්මාදිට්ඨියේ දකින්න පුළුවන් ගුණ රාශියක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ තමන්වහන්සේගේ ධර්මයේ තුල චතුරාර්ය සත්‍යයේදී ඒ වගේම ආර්ය ශ්‍රාංග මාර්ගයේ විස්තර කරන හැම තැනකදීම මේ සම්මා දිට්ඨිය හඳුන්වෙන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං වශයෙන්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සම්මා දිට්ඨිය නැත්නම් දිට්ඨිය කියන්නේ දැක්ම. එතකොට මේ දැක්ම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එවැනි සම්මා දිට්ඨිය ලැබුවොත් මේ ලෝකෝත්තර ස්වરૂපය ලෞකික ස්වરૂපයේ ඉක්මවා දකින දැක්මකටපත් වෙනවා. ලෞකිකත්වයේ දකින්න එක සම්මාදිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර ස්වરૂපය හඳුනා ගැනීමයි සම්මාදිට්ඨිය. එතකොට ලෞක ලෞකත්වයේ ඉක්මෝලා ලෝකෝත්තර ස්වභාවයක තියෙන්නේ මොනවද? එවැනි දැක්මක තියෙන්නේ මොනවද? කාරණා හතරයි කියලායි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒක තමයි චතුරාර්ය සත්‍යය. එතකොට චතුරාර්ය සත්‍ය කියන ධර්මයේ යම්කිසි ශ්‍රාවකයෙක්ගේ දැකුමට හසුවන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 29ක් සම්පූර්ණ වෙච්ච තැනකයි. ඒ චතුරාර්ය සත්‍යයේ හැර ඒ ධිට්ඨිය තුළ වෙන දැක්මක් තියෙන්න බෑ. දැන් අපි බණ ඇහුවත් අපේ දැක්මක් තියෙනවා. මේ දැක්ම තුළ නැත්තේ චතුරාර්ය සත්‍යය. දැක්ම තුල දැන් අපේ නොනැත්තේ නැතුව අපේ දැක්ම තුල නැති වෙලා තියෙන චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය හැර වෙන ඕනම දැක්මක් මේ වෙලාවේ වුණත් මේ පින්වතුන්ගේ දිට්ඨිය තුල තියෙන්න පුළුවන්. හේතුව අපි මේ වෙලාවේ ජත කරන්නේ ලෞකිකත්වයේ මත අපිට තේරෙන්නේ ලෞකිකත්වයයි. ලෝකෝත්තරත්වයේ තේරෙනකොට ඒ දැක්ම වෙනස් වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන ඒ දැක්ම තුල කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතරෙන් පළවෙනි එක තමයි මේ ලෞකිකත්වයේදී දැකපු සියල්ලම දුකක් කියලා තේරෙන්නේ. මේ පිටුතුන්ට එහෙම දුකක් කියලා තේරෙන්නේ නැහැ බණහන්. දන් දෙනේම දුකක් කියලා තේරෙන්නේ. සමායක පස්පව් කරන එක දුකක් කියලා කියනවා. එහෙමනම් ලෞකිකත්වයේ තියෙන හැම දෙයක්ම දුකයි කියලා තේරෙන ඥානය දුක්ඛ ඥානය. පළවෙනි ආර්ය සත්‍යය. ඒ වගේම මේ දුකට හේතුව ලෞකිකත්වයේ තියෙන සියලු දේට හේතුව. එහෙනම් දුකට හේතුව සංහාව කියලත් අර දැක්කේ තියෙනවා. ඒ වගේම ඒ දැක්ම එහෙම ඇති වෙනකොට ලෞකිකත්වයේ තියෙන හැම දෙයක්ම දුකයි කියලා තේරෙනකොට ඒ දුකට හේතුව තණ්හාව කියලා තේරෙනකොට ඒ දුක නැති තැනක් ගැන තේරුමක් තියෙනවා අවබෝධයක් තියෙනවා ඒක නිවන ඒ වගේම ඒ ධර්මතා තුලම තියෙනකොට ඒ දුක නැති තැනට ගිය විදිහක් දරනවා ඒක ඒකායන ක්‍රමයක් ඒ ක්‍රමේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම නැත්නම් සතිපට්ඨානෙ වැඩිම කියන්නේ. දැන් මේ වගේ කාරණා හතරක් විතර අන්තර්ගත සීසීසී දැක්මකට තමයි බුදුහාමුදුරු සම්මාදිට්ඨිය කියන්නේ. ඒ වුණාට වර්තමානයේ සමාජයේ සම්මාදිට්ඨිය කියන්නේ කොහොම ඒකට නෙවෙයි. විවිධ පුජ්‍යලය සෝවාන් ආදී මාර්ගඵල ලබලා ඉන්නවා ඒගොල්ලෝ කියන ධර්මයක් නිසා. බුදුහාමුදුරුවෝ කියන ධර්ම මාත්‍රයක් වයිතක නෑ. නමුත් විශ්වාසයක් තියාගෙන ඉන්නවා අපිත් සෝවාන් වෙන්නේ. ඉතින් මේ ඊටාම් බහනක විකෘති ධර්මය. ඒ විකෘති ධර්මයේ ශ්‍රාවකයාට ඇති වෙන්නේ ශ්‍රාවකයා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න විතරක් විශේෂනවා ධර්මයේ කියන එක හඳුනගන්න ඉගෙන ගන්න මහන්සි නොවේ. ඒ ධර්මයේ ගැන ඉගෙන ගන්න මහන්සි නොවේ ප්‍රතිඵල ගන්න ගියාම මේ தත්ත්වය උදා වෙනවා. ඒ නිසා වෙන බුදුහාමුදුරු දේශනා කරන තමන්ගේ දේශනාවේදී ශ්‍රාවකයාට බුදුහාමුදුරු සෑගත්තු සංසාර විමුක්තිය ලැබෙන්නේ ශක්ති ඥානයක් මුක්ති ඥානියත් එකතු වීමෙන් බව. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. සත්‍ය වශයෙන්. නැත්නම් බොරුවට අහු වෙනවා. ඊළඟට ඒ සත්‍ය ලබා ගන්න ඕනේ. එක එක්කෙනා කියන ඒවෙන් ලබා ගන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරපු ඒකටම ආවේනික වෙච්ච උන්වහන්සේ පෙන්වවදාල සීල සමාධි ප්‍රඥාදී කෘත්‍යයෙන් ලබා ගන්නවා. වර්තමානයේ හැම දෙයක්ම මුදලට ලබා ගන්නෝ වෙනත් පංචනික ලෙස ලබා ගන්න යුගයක සම්මා දිට්ඨිය එක එක බුද්ධලයන්ගේ වංචනික ස්වરૂප වලට ලබා ගන්න ගිහින් ශ්‍රාවකයා අමාරු වෙනවා. ඒ ශ්‍රාවකයාට ශක්ති ඥානයක් නැහැ. ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරු දේශනා කරපු කෘත්‍යකින් නෙමෙයි අර ව්‍යාජ සම්මා දිට්ඨිය ලබා ගත්තේ. වෙනත් මැජික් එකක් වෙන්න පුළුවන් ඉන්ද්‍රජාලයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෝහණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හුදු සීලබ්බත පරාමාසයක තියෙන විශ්වාසයක් වෙන්න පුළුවන් මේ කුමන හෝ ක්‍රමයකින් වර්තමාන සමාජයේ බැලුවම නම් විවිධ වැරදි ලෙස ලබාගත් සම්මාදිට්ඨිලාභීන් නම් විශාල පිරිසක් වාසය කරන බව පැහැදිලි. මේ පිරිසට ඒගොල්ලෝ දැනුවත් විය යුතුයි. විකෘති ධර්මයක් දැනගෙන වැරදි මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුව මරණයටපත් වුණාම ඒ බුදුහාමුදුරුව පෙන්වන සම්මාදිට්ඨියට ඇතුළත් වෙන අමාරුම කාරණේය මිත්‍යා දෘෂ්ටිය. ධාර්මයක් විදිහට පස්පව් කරන මිනිසයා එවැනි තත්යකටපත් වෙන්නේ ඊට වැඩිය පස්පව් හොඳයි කියන එක නෙමෙයි. නමුත් පස්පව් කරලා ඒවා විපාක විඳිනවා විඳලා පස්සේ නැත්නම් පස්පව් කරන්නේ කරන වර්ග නරකයි කියලා තේරුම් ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ කියන සත්‍යයට යන්න ලේසියි. නමුත් මිත්‍යා දෘෂ්ටිකයට බුදුහාමුදුරන්ගේ සත්‍යයට යන්න බෑ. ඇයි? වැරදි ලෙස දැනගත් සම්මා දිට්ඨිය ලබාගෙන කියලා විශ්වාස කරනවා නම් එයා කොහොමද සැබෑ සම්මා දිට්ඨියට යන්නේ? යන්න බෑ. මේක ඊටාම් භයානක ධර්මයේ තියෙන භයානකම පැත්ත. නමුත් වර්තමාන සමාජයේ බහුතරය මේකට අහු වෙලා ඉන්නවා. ඒ ගැන දැනුවත් වෙන්න නම් හැම ශ්‍රාවකයාම එක එක්කෙනා කියන සම්මාදිට්ඨිය නෙවෙයි බුදුහාමුදුර දේශනා කරපු සම්මාදිට්ඨියේ ස්වરૂපය ගැන නිදිමත් දැනුමක් ඇති ඇති කරගන්න ඕනේ. දැන් ඒ වෙනුවෙන් මෙතනින් ඉහාට පවත්වන දේශනා මේ බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකය තුල සම්මාදිට්ඨිය එක ගැළපීලා තියෙන දේවල් මොනවද කියන විස්තර එකක් තමයි කිරීමට බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි කරන්න යන්නේ. අද දවසේ මේ එක කාරණයක් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තා වූ මේ සංසාර මුක්තිය ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම තුල ලැබෙන එක. එහෙනම් තව සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මූලික කාරණය මේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නම සතර අතිපට්ඨාන. දෙවෙනි එක සතර සම්ප්‍රදාන වීර්යය. තුන්වෙනි එක සතර ඉද්ධිපාද. ඊට පස්සේ ලැබෙන මානසික ප්‍රතිඵල ටිකක් තමයි පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග. එහෙනම් ශ්‍රාවකයා සම්මාදිට්ඨිය ගැන පළමුවෙන් දැනගන්න ඕන නම් මෙන්න මේ තැන් වල සම්මාදිට්ඨිය පිළිගන්න බැරි තැන් කියලා හඳුන්වන්න ඕනේ. පස්පව් කරන වෙලාවක මේ පස්පව් කරන පුජ්‍යලයා ළඟ සම්මාදිට්ඨිය පිළිගන්න හේතු සාධක නැහැ. හේතුව සම්මාදිට්ඨිය පිළිගන්න නම් ඒ ශ්‍රාවකයාගේ සිහි කල්පනාව තියෙන්නේ සතර අතිපට්ඨාන තුල. ඊළඟට අපි බෞද්ධ විදිහට මේ නිවන් දැකීම සඳහා කරන අනිකුත් පින්කම් තියෙනවා. ආමිෂ පින්කමක් කරන වෙලාවක සම්මා දිට්ඨිය පිටන්න බෑ. වර්ධව ගන්න එපා මේ කියන සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිවන් දකින සම්මා දිට්ඨියයි. එතකොට පස්පව් කරන වෙලාවක තියෙන පුද්ගලයාට කම්මස්සකතා සම්මාදිට්ඨිය පිටලා නැහැ. නමුත් ආමස පින්කමක් කරන කෙනාගේ නිට්ටියක් තියෙනවා. මේ නිට්ටිය කම්මස්සකතා සම්මාදිට්ඨියයි. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. නිවන් දකින එක නෙමෙයි. නිවන නෙමෙයි. ඒ යමකට හිතෙන්න පුළුවන් අද ලංකාවේ මේ මේ වගේ දේවල් වලින් තමයි මේ වැරදි සම්මාදිට්ඨිය ලැබුණා කියලා විශ්වාස කරන්නේ. වර්තමානයේදී දැනගන්න ඕනේ ධර්මානුකූලව කවුරුවත් දන් දෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිගන්න බෑ. හේතුව සම ඒ ශ්‍රාවකයාගේ සිහි කල්පනාව තියෙන දානයක සතරාතිපට්ඨාන නෙමෙයි. ඒ වගේම සීලයක් ආරක්ෂා කරන වී කිරීම පමණක් සිදු කරන වෙලාවක ඒ සීලයෙන් හින්නාම බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨිය තියෙන්න බෑ. හේතුව ඒ ශ්‍රාවකයාගේ සීලය විතරක් නම් තියෙන්නේ. එයාගේ සීල කල්පනාව තියෙන්නේ සීලානුගෝලයි. ඉතින් සම්මාදිට්ඨිය පිටන්න බෑ. තව වර්තමානයේ රවටෙන් කරන මේකයි යමෙක් බුදුගුණ භාවනා කරනවා. මෛත්‍රී භාවනා කරනවා. එහෙම නැත්නම් අසුබ භාවනා කරනවා. ඒ වගේ සමත භාවනාවක් කරනවා. මේ සමත භාවනාවක් කරනකොට මේ ශ්‍රාවකයාගේ සිහි කල්පනාව තියෙන සතර අතිපට්ඨානෙ නෙවෙයි. මේ සමත භාවනා ආරම්භය. සමත භාවනා ආරමුණක සතිය සිහි කල්පනාව තියෙන වෙලාවකදී බුදුහාමුදුරුවෝ පෙන්නන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ විදිහට කවුරු හරි ලබා ගත්තම ඒකත් වැරදි. සත්‍ය ධර්මය නෙවෙයි. ලබා දුන්නා ඒ ලබා දුන්නේ ක්‍රමයක් වැරදි. ඒක නිසා ශ්‍රාවකයා දැනගන්න ඕනේ සමත භාවනාවක් කරන වෙලාවේදී මට සම්මාදිට්ඨිය ලැබෙන්න හේතුවක් නෑ කියලා. එහෙම ධර්මයක් නෑ. ඒ වුණාට ලංකාවේ ඉන්න බුද්ධිමය භාවනා කරලා සෝවාන් කියයි. මෛත්‍රී භාවනා කරලා සෝවාන් වෙච්ච අය. මෙන්න ඒවා තමයි විකෘති ධර්ම. මෛත්‍රී භාවනා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ශ්‍රාවකයා දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඇයි ඒ සමත කමතහන් 40ම දුන්නේ බුදුහාමුදුරුවෝ. පංච සීලයේ අෂ්ටාංග සීලයේ දස සීලයේ උපසම්පදා සීලයේ සීල ඔක්කොම අපිට පැහැදිලි කරලා දුන්නේ බුදුහාමුදුරුවෝ. අටමහා කුසල් වල තියෙන සියලුම දාන කියා දුන්නේ බුදුහාමුදුරුවෝ වටිනවා කියන. සමහර ආමිෂ පින්කම් ගැන වර්ණනා කරේ බුදුහාමුදුරුවෝ. නමුත් ඒ තුලදී නෙවෙයි මේ සත්‍ය නෙවෙයි. එයි එහෙනම් බුදුහාමුදුරුවෝ ආමිෂ පින්කම්, දානමය පින්කම්, සීලමය දේවල් සමත භාවනා කියා දුන්නේ. මේ සතර හතිපට්ඨානයේ එකපාරට එන්න බැරි කෙනා, හැම වෙලේම කරන්න බැරි කෙනා ඒක නොකන්න වෙලාවේ ඊට ඒකට උදව් වෙන අනිත් දේ මොකද්ද? එන්නේ දේවල් තමයි. නැතුව මුදුගල භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කෙනෙකුත් ලෝකේ නෑ. එහෙම දැකපු නිවනකුත් නෑ. එහෙම නිවනකුත් නෑ. මෛත්‍රී භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කමකුත් නෑ. එහෙම නිවනක් දැක්කම ඒ දැක්කේ බුදුහාමුදුරු පෙන්වන සංසාර විමුක්තිය නෙවෙයි. නමුත් මෛත්‍රී භාවනාව උදව් වෙන්න පුළුවන් තමන්ගේ සතර සතිපට්ඨානයේ හොඳට වඩන්න. ඉතින් කරන භාවනා එහෙම්මම කරන්න, කරපු පින්කම් එහෙම්මම කරන්න, ඒකේ අඩුවක් කරන්නවත්, ඒක වැරදි කියන්නවත්, ඒම තීරණ ගත්ත ආය මිත්‍යා දෘෂ්ටිය. නමුත් ශ්‍රාවකයා දැනගත යුතුයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර මුක්තිය සම්මාදිට්ඨිය ලැබෙන්නේ සතිපට්ඨානයේ වඩන වෙලාවක විතරමයි. මොකද එහෙම දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවමයි. නහන්සේ පෙන්නනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධිපාක්ෂික බෝධිය කියන්නේ නිවන. සම්මා දිට්ඨිය. ඒකට බෝධියට පාක්ෂික ධර්ම තියෙන්නේ 37යි. ඔය 37 තුල නෑ දානිය. ඔය 37 තුල නෑ සීලය. ඔය 37 තුල නෑ සමත භාවනාව. එදින බෝධිය පාක්ෂික ධර්ම 37යි ඒ 37ේ ආරම්භක මූලිකම ධර්මතා හතර තමයි සතර සතිපට්ඨාන. එහෙනම් සතර සතිපට්ඨානයේ තියෙන තැනකමයි සතර සම්පදාන වීර්යය තියෙන්නේ. සතර සම්ප්‍රදාන වීර්යයයි සතර හතිපට්ඨානයයි කියන තැනක සතර ඉදිරිපාද තියෙනවා නම් ශ්‍රාවකයාට ලැබෙන ඵලයක් තමයි පංච ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. මේ මේ කියන සතර හතිපට්ඨානයේ සතර සම්ප්‍රදාන වීර්යය සතර ඉදිරිපාද බහුලීකත වීමෙන් තවත් ලැබෙන ඵලයක් තමයි පංච බල. ඒ කියන සතර සතිපට්ඨානයේ සතරහම ප්‍රධාන වීර්ය හා ඉන්දිපාද තව තවත් බහුලීකත කරොත් ශ්‍රාවකයාට ලැබෙන උත්තුංග ඵලයක් තමයි සත්‍ය බුද්ධංග. එහෙනම් මේ සත්‍ය බුද්ධංග සම්බන්ධව පැහැදිලි කිරීම අපි මීට පෙරත් පැහැදිලි කරා. නමුත් මෙතෙන් පැහැදිලි කරන්න යන්නේ මේ සම්මා දිට්ඨිය හා සත්‍ය බොජ්ජංග අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් සත්බොධ්‍යංග අපි නම් කරනවා සති සම්බොධ්‍යංගය ධම්මවිජය සම්බොධ්‍යංගය ඒ වගේම විරිය සම්බොධ්‍යංගය සීති සම්බොධ්‍යංගය පස්සද්ධි සම්බොධ්‍යංගය සමාධි සම්බොධ්‍යංගය හා උපේක්ඛා සම්බොධ්‍යංගය වශයෙන් ඒ බුදුහාමුදුරුවෝ මේ ධර්මතා හතට බොජ්ජංග කියන නම දුන්නේ බොජ්ජංගය කියන එකේ තේරුම බෝධි අංගය කියන්නේ. බෝධිය කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත සංසාර විමුක්තිය. චතුරාර්ය සත්‍යය. නිවන, දාර්ශනිය, සම්මාදිට්ඨිය ඕන වචනයකට ගන්න පුළුවන්. එහෙනම් සම්මාදිට්ඨියේ තියෙන අංග හත තමයි මේ බොජ්ජංග. කවුරු හරි සම්මාදිට්ඨිය ලබලා ඒ සම්මාදිට්ඨිය මොන වගේ එකක්ද? මම ලැබුවේ සම්මාදිට්ඨියක්ද කියලා ඕනනම් ශ්‍රාවකයාට මේ ධර්මානුකූල හොයන්න පුළුවන් අවශ්‍ය නැහැ. කොහොමද හොයන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු සම්මාදිට්ඨිය ලැබුවා නම් ඒ සම්මාදිට්ඨිය ලැබෙන මොහොතේ තියෙනවා මානසික ධර්ම හතක්. මේ හත නැති තැන සම්මාදිට්ඨියක් තියෙන්නේ නැහැ. මොනවද මේ මානසික ධර්ම හතයි? බොජ්ජංග හත. දැන් බොජ්ජංග හතේ පළවෙනි බොජ්ජංගය සති සම්බොජ්ජංගයයි. දැන් ශ්‍රාවකයා දැනගත යුතුයි කවුරුහරි මේ කියන ගුරුවරයෙක් වෙන්න පුළුවන්. නැත්නම් එක එක මේ සම්මාදිට්ඨි ප්‍රධානය කරන පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. දේශනෝලියුම් ලබාගෙන ආයෙ ඉන්නවා. තරකෙන් ලබා දෙන අය ඉන්නවා. ඒ තරකෙන් ලබා දෙන වෙලාවේ දැන් එලක් අයට ප්‍රකාශ කරනවා අදාළ පුද්ගලයා සම්මාදිට්ඨිලාභී කියලා. ඒ ප්‍රකාශ කරාට කමක් නෑ. ඒ ප්‍රකාශය බාර ගන්න ශ්‍රාවකයා. ධර්මානුකූලව බලන්න ඕනේ. ඔය කියන පුද්ගලයා ලබා දෙන සම්මාදිට්ඨිය තුල හඳුන්වන සම්මාදිට්ඨිය තුල මේ බොජ්ජංග හත තියද නැද්ද? එතකොට බොජ්ජංග හත තියද නැද්ද කියලා තේරුම් ගන්න තරම් ශ්‍රාවකයාට දැනුමක් නැති වෙන්න පුළුවන්. එහෙනම් බොජ්ජංග කියන ඒවායි සාමාන්‍ය අනිත් ධර්ම වලයි අතර වෙනස ශ්‍රාවකයා හඳුනා ගත යුතුයි. මේ පිළිබඳව හඳුනා ගන්න කුඩා පැහැදිලි කිරීම දීර්ඝ වශයෙන් කරන්න වෙන්නේ කුඩා පැහැදිලි කිරීම මේ බොජ්ජංග සහ අනිකුත් මාන අපි ළඟ දැන් තියෙන වර්තමානයේ තියෙන මානසික ධර්මවල තියෙන ධර්මානුකූලව විස්තරය කර්මද්දෝට පැහැදිලි කරන්න යනවා ඒ පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන්නේ පැහැදිලි කරන්න ඕන වර්තමානයේ අර බොරු මිත්‍යා දෘෂ්ටි සම්මා දෘෂ්ටිනේ සාරගෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරගෙන උපාසක උපාසිකාවන් ලංකාවේ නැහැ. ඒ අය ශාසනය විනාශ කරනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ධර්මයේ විනාශ කරනවා කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරන්ට අපහාස කරනවා කියලා දන්නේ නැහැ. මහා ලොකු රැල්ලක් ඇති වෙලා ඒගොල්ලන්ටත් උනේ ඒගොල්ලන්ගේ ජීවිතවල මෙතෙක්කල් ගෙවපු ජීවිතයේ විදිහ බලලා මෙතෙක්කල් ජීවිතයේ ගෙවුව කොහෙන් හරි කමන්නේ පැත්තෙන් හරි කමන්නේ කොල්ලෙන් හරි කමන්නේ සල්ලි සම්ම කරා නියමුත් ලැබුවා. අධ්‍යාපනයක් ලැබුවා. දැන් මැරෙන්න කලින් ඕනේ. සෝවාන් වෙලා මැරෙන්න. මොනවාගේ මහා කෛරාටික මානසික තත්ත්වයක් ඇති වෙච්ච උපාසක උපාසිකාවන්ගෙන් පිරිච්ච සමාජයක් ලංකාවේ. මෙච්චර කාල කොහෙන් හරි තමන්නේ අපි කරන්න ඕන ටික කරා. දැන් මැරෙන්න කලින් කරන්න තියෙන එකයි. සෝවාන් වෙලා මැරෙන්න ඕන. සෝවාන් වෙලා මැරෙන්න හැම කෙනෙම ඇවිදලා හරි කමන්නේ. කවුරු හරි පිස්සුකට අහු වෙලා සම්මාදිට්ඨිය ලැබුවා කියලා නෝ. ඒ අය ඒ ගත්ත සම්මාදිට්ඨියයි බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සම්මාදිට්ඨිය අතර වෙනස හඳුනගත්තේ නැත්නම් මැරෙන්නේ වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. ඒ මිත්‍යා දෘෂ්ටියට වැඩිය පස්පව් කරපේක හොඳයි. ධර්මානුකූලව එහෙම තමයි අපිට පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියට වැඩිය පස්පව් හොඳයි. හේතුව තමයි පස්පව් නවත්තලා ආය සම්මාදිට්ඨියට කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනා කොච්චර සිල්වන්තයෙක් වුණත් කොච්චර දානපතියෙක් වුණත් එයාට සංසාර විමුක්තිය ලැබෙන්නේ නැහැ. ගාඳුරෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක නිසා මේ ඉන්නේ වගේ අගාධයකට ලංකාවේ විශාල පිරිසක්පත් වෙලා තියෙන පච්චරලා තියෙනවා. ඒ දැනගන්න ඕනේ නම් මේ බොජ්ජංග ධර්ම කියන එකේ අපිට හඳුන ගන්න තියෙන ගුණ මොනවද? මෙන්න මෙහෙම දැනගන්න තියෙනවා. දැන් මේ පිටුතුන් ළඟ මේ වෙලාවේ තියෙනවා සතිය. සීකල්පනාව. මේ සීකල්පනාව මේ වෙලාවේ තියෙන සංසාරයක් හදන්න. අපිට ජීවත් වෙනකොට නිින්ද ගියේ නැත්නම් සිහි කල්පනාවක් තියෙනවා. සිහි කල්පනාවයි. ඒකට කියනවා සති කියලා පාළි. ඒ සිහි කල්පනාවෙන් අපි කරන්නේ සංසාරයක් හදන එක විතරයි. ඒ සංසාරේ හදන විදිහ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හොඳ සංසාරයක් හදන්න සිහි කල්පනාව යොදන්න පුළුවන් අපිට. නරක සංසාරයක් හදන්න සිහි කල්පනාව යොදන්න පුළුවන්. හොඳ සංසාරයක් හදන්න සිහි කල්පනාව යොදන්නේ කුසල් ධර්ම කිරීමේ දාන සීල භාවනා ආදී දේවල්. නරක සංසාරයක් හදන්න දී කල්පනා යදාගන්නේ පස්පව් කිරීම තුල. දැන් මේ පින්වතුන් මේ වෙලාව ගත්තොත් තමන්ගේ සී කල්පනා යදාගෙන තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි සම්මාදිට්ඨිය ලබන්න නෙවෙයි හොඳ සංසාරයක් හදන්න. ඒ හොඳ සංසාරය හදන්න සී කල්පනා යදාගත්තේ ධර්ම ශ්‍රවණමේ වශයෙන් තින්කම කරමු. දැන් බුදුහාමුදුරු පෙන්නනවා එය සංසාර විමුක්තියට යන සත්‍ය බොද්ධංග මට්ටමට එන නැත්නම් සති සම්බොජ්ජංගයේ දිනු කරගන්න සීකල්පනාව සංසාරගත සීකල්පනාවෙන් එක කොටසක් උදව් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ පව් කරන්න යෙදෙන සීකල්පනාව සංසාර විමුක්තියට කිසිසේත්ම උදව් වෙන්නේ නැහැ. නමුත් පින් කරන්න යොදා ගන්න සීකල්පනාව සංසාර විමුක්තියට උදව් වෙනවා. උදව්. උදව් වෙනවා කියන එක බෝධිපාක්ෂිකයි නෙමෙයි. සංසාර විමුක්තියට හේතු උදව් වෙන එක කුසලයේ ස්වરૂපය සංසාර විමුක්තිය ලබා දෙන කාරකයා වෙන්නේ සතර අතිපට්ඨාන. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වලින් පටන් ගන්නේ සංසාර විමුක්තිය ලබා දෙන ක්‍රමවේදයයි. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න උදව් වෙනවා පින. එහෙනම් පිනේදි තියෙන සීකල්පනාවයි, පවේදි තියෙන සීකල්පනාවයි, බොජ්ජංග වලදී තියෙන සති සම්බොජ්ජංගය අතර වෙනස් අපි හඳුනා ගන්න බලමු. කෙටි කාලේ. මෙන්න මේකයි වෙනස. දැන් මේ වෙනාවේ මේ පින්වතුන්ට තියෙනවා සිහි කල්පනාව ඒක බොජ්ජංග මට්ටමේ නෙවෙයි. ඒක සංසාර මට්ටමේ සිහි කල්පනාව. ඔය සිහි කල්පනාවේ මේ පින්වතුන්ට පුළුවන් වෙන්නේ සංසාරයක් හදන්න විතරයි. මේ සිහි කල්පනාවේ සති සම්බොජ්ජංගය අතර වෙනස මොකක්ද කියලා බලමු. සති සම්බොධ්ජංගයේ තියෙනකොට සීකල්පනාවක්ම තමයි තියෙන්නේ. ඒ සීකල්පනාව අයිති පුජ්‍යලයක් නේ. දැන් මේ පින්වතුන්ට සීකල්පනාවක් තියෙනවා බණහන්න, බණහන කෙනෙක් ඉන්නවා, එහෙම කෙනෙක් ඉන්නවා. එහෙනම් සත්‍යබුද්ධන භාවයේ තියෙන වටවෙච්ච සීකල්පනාව සංසාර විමුක්තියට උදව් වෙන්නේ. එතකොට දානයේදී තියෙන සීකල්පනාවත් එහෙම ස්වરૂපයක්. ආමිෂ පින්කමෙත් එහෙමයි. සමත භාවනාවෙත් එහෙමයි. සතිපට්ඨානයේ වඩලා දියුණු කරගත්තොත් විතරයි සීකල්පනාවක් තියෙන ඉතිරි වෙලා සීකල්පනාව අයිති කෙනෙක් නැති වෙන්නේ. ඒ කායන මාර්ගයක් තියෙන එක විතරයි. එහෙනම් බොද්ධංග හතම හැදෙන්න ওই විදිහටයි. දැන් ඔයගොල්ලන්ට සීකල්පනාවක් තියෙන එකේ අයිතිකාරයෙක් ඉන්න බොද්ධංග නෙමෙයි. ඔයගොල්ලන්ට දැන් ප්‍රඥාවක් තියෙනවා මේ ධර්මයේ තේරුම් ගන්න තේරෙන්න හෝ නොතේරෙන්න. ඒක ප්‍රඥාව. නමුත් ධම්මවිජය බොජ්ජංගය කියන්නේ එතනක් තියෙනවා තේරුම් ගැනීමේ ශක්තිය. නමුත් තේරුම් ගන්න පුජ්‍යල භාවයක් නැහැ. ඒකට කියනවා ධම්මවිජය බොජ්ජංගය. දැන් ඔයගොල්ලන්ට මනහන්න වීරියක් තියෙන එක චෛත්‍යිකය. සංසාරේ හදනවා වීරිය. නමුත් බොජ්ජංග මට්ටමට ගියේ වීරියදී නීරියක් නැති වෙනව නෙවෙයි. නීරියක් තියෙනවා නීරිය අයිතිකාරයෙක් නේ. එහෙනම් සීතිය, පස්සද්ධිය, ඒ වගේම සමාධිය, උපේක්ඛාව කියන මේ ඔක්කොම ගුණලා එතන අයිතිකාරයෙක් නෑ. නමුත් ඒ ධර්මයේ තියෙනවා. එහෙනම් අයිතිකාරයෙක් නැති මේ කියන සතිය, ප්‍රඥාව, වීරිය, ඒ වගේම ප්‍රීති, පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ගුණ හත අන්තර්ගතයි මානසිකව බුදුහාමුදුරුවෝ සොයාගත්ත සම්මා දිට්ඨිය. සංසාර නිමිති. නමුත් වර්තමානයේ ලංකාවේ ඕන තරම් අපිට හම් වෙනවා. මොකවත් දැනෙන්නේ නැති වෙලා සෝවාන් වෙලා. කිසි දෙයක් දැනුන්නේ නැති හින්දා සෝවාන් කියලා බුදුරෙයි. දැන් එතකොට බුදුහාමුදුරනේ ධර්මයේ තුල මොකවත් දැනෙන්නේ නැති තැනකද සම්මා දිට්ඨිය තියෙන්නේ. නෑ, මානසික ධර්ම හතක් තියෙනවා. මේ හත තියෙන්න ඕනේද? එයාගෙන් පෙරක් අය සෝවාන් වෙනවා මලකුණු දැකලා. යටසැකිලි දැකලා. ඒක යටසැකිලි දැකපු කෙනෙක් ඉන්නවා නම් එතන සති සම්බොජ්ජංගේ තියෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බනහන වගේ බනහන කෙනෙක් ඉන්නව නේද දැන් මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් නේ මේක විවිධ ක්‍රම වලින් ලැබෙන්නේ බුද්ධ ඥාණයෙන් පෙන්නේ ඒ කියන්නේ බොජ්ජංග ටික ලැබෙන්න තියෙන්නේ ඒකායන මාර්ගයක් පමණයි. ඒකායන මාර්ගය කියන්නේ සිහි කල්පනාව සතරාතිපට්ඨානයේ වර්තමානයේ තියෙන වෙලාවක විතරක් ලැබෙන්න පුළුවන් ගුණයක් බොජ්ජංග. එහෙම නැතුව පූජාවක් තියෙන වෙලාවෙන් ලැබෙන එකකුත් නෙවෙයි. දානයක් දෙනකොට ලැබෙන එකකුත් නෙවෙයි. සීල රකින්න වෙලාවට ලැබෙන එකකුත් නෙවෙයි. බුදුගුණ භාවනාව වඩනකොට ලැබෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. මෛත්‍රී භාවනාව වඩනකොට ලැබෙන ලැබෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. දැන් එවැනි ක්‍රමවේද වලින් කවුරු හරි ගුරුවරයෙක් හරි නැත්නම් ගිහි පැවිදි විවිධ ලෙස සම්මාදිට්ඨිය ගැන වැරදි අර්ථකථන කරන ඕනම කෙනෙක් Tamanට කියනවා නම් සදහවක් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙ විදිහට අපිට ඕනේ බුදුහාමුදුරන්ගේ සම්මාදිට්ඨිය මිසක් කවදා හරි මේ ජීවිතේ ගන්න පුළුවන් බුදුහාමුදුරේ දේශනා කරන එක දී කරන්නේ මිසක් වෙන මේ වගේ මිත්‍යා ගුණ වලින් යුක්ත දෙයක් නෙමෙයි කියලා ශ්‍රාවකයා දැනුවත් කියනවා. එහෙනම් අද මේ දේශනාවේදී අපි මතක් කරේ සම්මාදිට්ඨිය එක පැතිකඩක්. සම්මාදිටිය ලැබෙනකොට බුදුහාමුදුර දේශනා කරන සම්මාදිටිය තුන තියෙනවා මේ පින්වතුන්ගේම මානසික ගුණ හතක්. මේ හත බොජ්ජංග මට්ටමේ තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් සතිය තියෙනවා සතිය බොජ්ජංග නෙවෙයි සතිය අයිතිකාරයෙක් ඉන්නේ. බොජ්ජ සති සම්බොජ්ජංගේ වෙනකොට සීකල්පනාවක් තියෙනවා සතරතිපට්ඨානයේ තුලයි. වෙනේවා සීකල්පනාවේ සති සම්බොජ්ජගේ බොජ්ජංගේ ඉන්නේ නැහැ. ඒ සීකල්පනාව අයිතිකාරී නෑ. ඔය විදිහට මේ අංග හත ගැන නැවත නැවත හිතනද කරන්න තියෙන භාවනාව කරන්න කෘත්‍ය සම්පූර්ණ වීමෙන් මේකට ළඟා වෙන්නේ. නැතුව ඉක්මනින් තමන්ගේ හදිස්සියට ගන්න පුළුවන් එකක් නේ සම්මාදිට්ඨිය. අද ධර්ම දේශනාවේදී මේ කරුණු ටික පැහැදිලි කරන ලබන දේශනාවලදී ඉතිරි සම්මා දිට්ඨිය සම්බන්ධව වැදගත් වෙන ධර්ම කාරණා තව තවත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. ඒවා හැමදෙනාටම දායක පින්වතුන්ට දායක පින්වතුන් ඇතුළු මේ ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම දෙනාටමත් බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ ශාන්තියක්පත් කර ගැනීමට මේ කුසලය එකසේ හේතු වේවා වාසනාව වේවා කියන අවසානයෙන් ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝකසාසනං සාදු සත්‍ය පුඤ්ඤක්ගේ පිළිබඳව ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු මෙවන් ශාසනික සේවාවන් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය වේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් දුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. එමෙන්න මෙවන් උතුම් ලෝක සාසක සේවාවක් කරන්නට උන්වහන්සේ මෙලොවට බිහි කළ දයාබර මෑණියන් වහන්සේට හැදු වැඩූ පියතුමාටත් මේ පින ඒකාකාරවම පිළිදේවා. අද සෙන්සුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණුවේට ශ්‍රී විනයාලංකාරාම අධිවාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ. ඔබටත් මෙම ධර්ම දේශනාවට දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයේ. විසමට සම්මා සම්බුදු සරණයි. දැනුණා රාජ්‍ය